This is a continuation from the previous track. අපිට අවිද්‍යාව ප්‍රත්‍ය වුණු තියෙන දෝෂේ පෙනෙන දේ පෙනීමක් විතරයි මම හිතන කියන කරන දේවල් හිතන විදිහට දැනගන්නවා කියන විදිහට දැනගන්නවා කරන විදිහට දැනගන්නවා හිතන කියන කරන දේවල් දැනගන්නවා කියන හිත පැත්තට හා බැඳිලා සම්බන්ධ වෙලා තියෙනවා මිසක පෙනෙන පැත්තට අයිති නෑ නේද කියලා දන්නේ නැත්තම් අපි මොකද කරන්නේ? පෙනෙන පුරාණ කර්මයට පෙනෙන දේ වර්තමාන බුලක් පුවක් හෙප්පුව කියලා හිතුවාම විඥාණයෙන් දැනගන්නවා දෙපැත්තකට නැති එකක් මේ පෙනෙන දේ බුලත්ය පෙනෙන දේ පුවක්ය පෙනෙන දේ හුමිය කියලායි දැනගන්න. කියන දේ ගොඩක් සියුම් හිතෙන් කින් කිරින් කිසිවක් අයිති නැති කුසල කුසල කර්ම කිසිවක් අයිති නැති කෙලෙස් සුත්තක්ව සම්බන්ධ නැති අබිනිපාත මාත්‍රයක් විතරයි පෙනෙනවා කියන කම පෙනෙනවා සිද්ධිය පෙනෙන දෙයට හිතන කියන කරන එක බැන්දොත් මම මම හිතන කියන කරන එක. ඒ කියන්නේ මම මට හිතන්න පුළුවන් වුණොත් පෙනෙන දෙයට මේක බුලක් කියලා හිතුවොත් මේ රූපයත් මම හිතපු එක දෙකම උදව් කරගෙන මේ පෙනෙන රූපේ බුලක් කියලා මම දැනගන්නවා. මේක පිත්තලයි කියලා හිතුවොත් දැන් පිත්තල කියලා හිතුවේ කොහෙන්ද? අපි හිතෙන්. හිතන එක චේතනාවක්, නව කර්මයක්. ඒක පෙනෙන පැත්තට අයිති සිද්ධියක් නෙමෙයි. පෙනෙනවා කියන දර්ශනය නිර්මාණ වුණේ පුරාණ කර්මයකට විපාකයක් හැටියට. දැන් අපි හිතනවා කියන සිද්ධිය වර්තමාන චේතනාවෙන් හටගන්න එක හිතන විදියට දැනගන්න එක. අපි බුලක් පුවක් කියලා හිතනකොට හිතන එක පෙනෙන පැත්තට ගැට ගහපු ගමම්ම චක්කු විඥානය උපදිනවා. අවිද්‍යාව තිබුණොත් අග්ගල සංකාර සංකාරපච්ච විඥාන. චක්‍රය හට ගන්නවමයි. සද්දයක් ඇති වෙනවා. සද්දය ඇති වෙනකොට බල්ලෙක් කෑ ගහනවා කියලා හිතනවා. හිතන එක වෙනම එකක්. දැන් බල්ලෙක් කෑ ගහනවා කියලා හිතනවා. හිතන සිද්ධිය වෙනම එකක්. ශබ්දය වෙනම එකක්. නමුත් අපි හිතන එක ශබ්දයට හිතුවොත් හිතන්න පුළුවන්. හිතන එක හිතින්ම හිතුවහම ඒකම හිතින් දැනගන්නවා කියන නුවණ නැතුව හිතන එක ශබ්දයට අයිති වුණොත් අර ශබ්දේ බල්ලෙක්ගේ ශබ්දයක් ඒ. අපිට බල්ලෙක්ගේ ශබ්දයක් වුණොත් ඒක බොරු කියලා කියන්නේ වෙන જાතියක කෙනෙක් ওই ශබ්දය ඇහුවොත් එයාට බල්ලෙක්ගේ සද්දයක් වෙන්න වෙන සද්දයක් වෙන්න. හරි මට ඉතින් කියන්න වෙන්නේ පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ධර්මතාවයක් හැටියට රූප පෙනේ ඇස් ඉදිරි පිටර රූපෙයි රූපේ යථාර්ථයේ දිත්තේ දිත්තමත් දැකීම මාත්‍රයක් විතරයි කන අභියතක ශබ්දෙයි සුතේ සුතමත්තං ඇසීම ඇසීම මාත්‍රයක් විතරයි. නාසයට දිවට කයට අරමුණු හම්බ වෙයි. මුතේ මුත මාත්‍රා. ඒ දෙයක් සිහි කරගන්න පුළුවන්කමයි විඤ්ඤාතේ විඤ්ඤාතම. ඔය පැත්තට කියන ස්පර්ශයන්තේ කියලා. සක්කායන්තේ කියලා කියනවා. ඔය අරබය හිතින් කීන් කිරින් කරන්න පුළුවන් නම් අපිට අපේ ස්පර්ශ ආයතන හය හා බැඳෙනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙනවා පෙනෙන දෙයට මට හිතන්න පුළුවන් නම් මම පෙනෙන දෙයට බුලක් කියලා හිතුවාම පෙනෙන දේ එක්ක මම ඉන්නවා මං එක්ක පෙනෙන දේ තියෙනවා පෙනෙන දේ මං එක්ක ඉන්නකොට මම පෙනෙන දේ එක්ක ඉන්නකොට පෙනෙන දේට මොන හරි වෙනකොට මට රිදේ එතකොට දිත්තේ දිත්තමත්කම් කියලා කියන්නේ පෙනෙන දේ පෙනීමක් පමණක් වුණොත් මොනවා හරි දෙයක් මම හිතුවොත් හිතනවා කියන දේ පෙනෙන දේට අයිති නැතුව පෙනෙන දෙයට අයිති නැතුව හිතීමෙන් පස්සේ ඒ සිතත් එක්කම හිතන දේ නිරුද්ධ වෙනවා කියන නුවණක් මට ආවොත් මම මේ පෙනෙන දේ එක්ක නැහැ. පෙනෙන දේ මං එක්කත් නැහැ. ඒකයි බාහ්‍ය දරු චිරිතරුන් වහන්සේ පෙන්නේ බාහ්‍ය යම් වෙලාවක ඔබට දිත්තේ දිත්ත මත්තන් දැකීම දැකීම මාත්‍රයක් වුණොත් එකල්ලි ඔබ එහි නැහැ. එකල්ලි ඔබ එහි නැත්තම් ඒ අරමුණ ඔබ එක්කත් ඔබ අරමුණ එක්කත් නැත්නම් අරමුණ ඔබ එක්කත් නැත්නම් එකල්ලි බාහිර ඔබ මෙලව නෙමෙයි. එකල්ලි ඔබ පරලොවත් නෙමෙයි. ඔබ මෙලව පරලොව දෙතර අතරක් නෙමෙයි. මේ දුකේ අවසාන. මේකෙන් කියන්නේ එක දෙයයි. අපිට හිතන්න කරන් කියන්න කරන්න පුළුවන් දෙයක් තියෙනම් මේ හිතන කියන කරන දේවල් හිතින්ම සිහි කළා හිතනවා හිතින්ම සිහි කළා කියනවා හිතින්ම සිහි කළා කරනවා කියන දැක්මකට ආවොත් හිතන කියන කරන දේවල් එක්ක බාහිර ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුනොත් අපි ස්පර්ශ ආයතන හයේ නිදිලා ඉන්නේ. ස්පර්ශ ආයතන හයේ එක්ක නෑ දැකම් පවත්කම් නෑ. ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හය එක්ක චුට්ටක්වත් අපි ගනුදෙනුවක් නෑ. එදාට අපි මේ ලෝකෙන් නිදිලා. ඇහෙන් රූපෙන් චක්කු විඥාණයෙන් කනෙන් ශබ්දයෙන් සෝත විඥාණයෙන් නිදිලා කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේවල් තිබුණට හිතෙන් තමන් නොඇලිලා ඉන්නේ හැම වෙලාවෙම පෙනෙන දේ ඇහෙන දේ ඇලිලා බැඳිලා උපාදානව ඉන්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි පෙනෙනකොට ආ රෝස මලක්නේ ලස්සනයිනේ කහ පාටයිනේ පුවක්නේ බුලක්නේ කියලා ඔන්න පෙනෙන දෙයට හිත හිතා නඹුරු වෙනවා ඈ අහවල් ගායකයාගේ සින්දුවනේ ගායිකාවගේ සින්දුවනේ අහවල් කුරුල්ලගේ සද්දනේ කියලා අපි මේ හිතෙන් සද්දේ කරා යනවා. ආයේ කෝපුම කෝපි සුවඳනේ කවුම් බදින සුවඳනේ පිච්චමල් සුවඳනේ කියලා හිතෙන් ගන්ධය කරන්න බුදුරජාණන්. අපිට හිතෙන් දැන් හිතන්න පුළුවන්කම මේ පෙනෙන හෙන කියන ආයතන ටිකට බැඳොත් අපිට ලෝකයක් නිර්මාණය වෙනවා. යම් වෙලාවක රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයම පෙනෙන ඇහෙන ගඳ සුවඳ ලබන රස විඳින ස්පර්ශ ආයතන හයම උපාදාන වශයෙන් නොගෙන නිදිලා මේ අරමුණ පරිහරණය කරන්නේ දැන් මට පුළුවන් මේ ඉස්සරහා තියෙන දේ පේනවා මේක බුලත් මේක පුවක් මේක හුණු මේක දුම්කල කියලා හිතනවා හැබැයි මම පුවක් බුලත් හුණු දුම්කල කියලා හිතුවක් පෙනෙන දේ බුලත් හෝ පුවක් හෝ හුණු හෝ දුම්කල වෙන්නේ පෙනෙන දේ පෙනීම මාත්‍රයක්මයි මම හිතන හිතන දේ මම දැනගන්නව නේද කියලා නුවණක් මට තිබුණොත් වචනයක් කතා කරුවක් මේක බැඳෙන්නේ මේ වචන ටික මේ රූපෙට බැඳෙන්නේ නැහැ. අනිත් කෙනා ලෝකේ කෙනා හිතයි ආ මේ අපි වගේම මේ තෙන්නට බුලක්පුවක් කියලා අර කියන්නේත් කියයි. නමුත් එහෙම කියද්දිත් ලෝකයාගේ මානසික මට්ටම නිදිලා ඉන්න පුළුවන්. මම මේ කතා කරන සිද්ධිය ගැඹුරුයි. යම් දවසක රහත් වුණා කියලා කියන්නේ තෙනෙන ඇහෙන මේ ස්පර්ශ ආයතන හයෙන් සම්පූර්ණව මිදිලා තමන්ගේ පැත්තටම හිත නැඹුරු වෙලා ඔකට කියන අජ්ජුපේක්ඛා කියලා. තමන්ම හිතින්ම හිතලයි හිතන්නේ හිතින්ම හිතලයි කියන්නේ හිතින්ම හිතලයි කරන්නේ කියන නුවණකින් ජීවත් වෙන මනස. එදාට කර්ම රැස් වෙනවා. හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් හිතන දේ හිතීමෙන් පස්සේ කියන දේ කීමෙන් පස්සේ කරන දේ කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක රැස් වෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න කර්ම රැස් වෙන්න සහ කර්මත් ඡය වෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔගොල්ලෝ හිතුවත් බුලත් කියන එක ඒක පෙනෙන දෙයට බැඳොත් කර්ම රැස් වෙනවා. පෙනෙන දේ දිත්තේ දික්කමත් නම් බුලත් කියලා හිතනකොට මම හිතින් හිතුවට ඒක හිතන දෙයම නිරුද්ධයි. කියන තැන දකින්න පුළුවන් වුණොත් හිතුව කර්මච්ඡයයි. ඒකයි කර්ම පෙන්වන්නේ බලන්න යස්මින් සමේ කාමවචර කුසල චිත්තං uppannෝ හෝති සෝමනස්සහගත ඥාන සම්පූර්ණ අසංකාරකම වා සසංකාරක රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ යම් කවක කාමවචර ඥාන සම්පූර්ණ කාමවචර කුසලසිත උපදිනේද ඒ කියන්නේ ත්‍රි හේතුක කුසලසිත කොහොමද රූපය රූපාරමුණු මොසද්දාරමුණු රූපය අරමුණු කරගෙන හෝ සබ්ජය අරමුණු කරගෙන හෝ ගන්ධය අරමුණු කරගෙන හෝ රසය අරමුණු කරගෙන හෝ පොට්ටබ්බය අරමුණු කරගෙන හෝ ධර්මය අරමුණු කරගෙන කර්ම සිත් වෙන්නේ යම් වෙලාවක හිතන කියන කරන එකට රූපේ හෝ අරමුණු නොවෝ සබ්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ධර්මාරම්මණය අරමුණු නොවුනොත් ඒ හිතන දේ හිතීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක රැස් වෙන්නේ නැහැ මොකද කර්ම රැස් වෙනවා කියලා කියන්නේ දැන් මම බුලත් කියලා හිතනවා. හිතපු වචනේ කොහොමද තිබුණාද? ඉවරයි. එතකොට මම තව වචනයක් කතා කරනකොට අර වචන ඉවරයි. තව දෙයක් හිතනකොට අර හිතපු එක ඉවරයි. නමුත් ඒ හිතපු දේ නිරුද්ධ වුණා, ඉවර වුණා කියන්නේ නැතුව රැස් වුණා කියලා අපිට කියනවා. ඇයි ඒ? මම බුලත් කියලා හිතුවාම හිතන එක මේ රූපෙට බඳිනවා. ඒ හිතපේක ඉවර වුණාට මරණාසන්න මොහොතේදී මට මේ රූපේ විතරයි තේරෙන්නේ. තේනකොට මේ රූපෙට මේ විදිහටයි හිතලා තියෙන්නේ මේ විදිහටයි කලේ කියන ටික තේරෙනවා. අපි කවුරු හරි කෙනෙක් ගැන හුද්දට තරහ ඇති වෙන විදිහට හෝ කුසල් ඇති වෙන විදිහට හිතනවා. හිතපු සිද්ධිය නිරුද්ධ වෙනවා. නමුත් කර්ම රැස් වෙනවා කියලා කියන මරණාසන්න මොහොතේ අර රූපේ පේන්නේ. පේනකොට මේ රූපෙට මේ මේ විදිහට හිතලා තියනවා නේද කියන ටික ඒකේ තියෙනවා. නමුත් මං හිතපු එක පෙළි නැහෙන අරමුණකට බැඳෙන්නේ නැත්තම් මට කර්ම රැස් වෙන්න තැනක් තියෙද? ඒකෙදි මම මතක් කළේ මම මතක් කරන තැන ගැඹුරුයි. යම් දවසක තමන්ගේ තමන් කියලා කියන්නේ මේ හිතන්න හිතන්න පුළුවන් පැත්තට. හිතනකම්ද දැන් හිතන්න කියන්න කරන්න පුළුවන් පැත්තට කියනවා තමන් කියලා. තමන් පෙනෙන ඇහෙන දේ එක්ක ගනුදෙනුවක් නතර වුණොත් තියෙන ගනුදෙනුව නතර වෙච්ච දවසටයි සසර නතර වෙන්නේ. ඔකට කියනවා අනුපාදා පරිනිර්වාණය. ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන තැන. උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන තැන. යම් වෙලාවක අද පෙනෙන පැත්ත පුරාණ කර්මෙන් හටගත්තු විපාකයි ඒක එක පැත්තක් හිතන කියන කරන දේ කර්ම කර්ම රැස් වෙනවද අස් වෙනවද කියන එක තියෙන්නේ අවිද්‍යාව මත හා විද්‍යාව මත හිතන්න කියන්න කරන එකට අවිද්‍යාව ප්‍රත්‍ය මොනවද? මේ විපාකයේ පෙනෙන දෙයට හිතුවොත් කිව්වොත් කළොත් මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා කියලා කියන්නේ පෙනෙන දේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන. නැත්තම් මහ භූතයි. පෙනෙන රූපය එක පැත්තක්. මම බුලත් කියලා හිතනවා. මම හිතපු එකයි මේ රූපයයි දෙකම එකට එකතු කළා මේ හැඩේ බුලක් කියලා දැනගන්නලක් හැදිලා ඇති. නාම රූප පත්‍ය විඥාන. ඇහැට පිටින් තියෙන වස්තුවක් ගැන තමන්ට තමන්ගේ ප්‍රති දැනුමක් ඇති වෙලා. දැනුමක් තිබුණොත් ඒක හිත හිතට සිහි කරන්න පුළුවන්. දැන් බලන්න ඇහැට පිටින් තියෙන ඇඟේවත් හැපිලා නැති කාය ප්‍රතිබද්ධ නො වස්තුවක් අරඹ අපි තුලට දැනුමක් ලැබිලා. Taman තුලට යම් දෙයක් දැනුමක් ආවොත් ඒක ඕන වෙලාවක සිහි කරන්න පුළුවන් නේද? දැන් ගෙදර කාර් එක යාළුවෝ මිත්‍රයෝ කියලා බලන්න ඕගලන්ට සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ ඕගලන්ට දැනුමක් ඇති වෙච්ච දෙයක් අරඹ විතරනේ. හරි. ඔබලට දැනුමක් ඇති වෙන්න ඇතුළත හිතට දෙයක් ඇතුළට දැනුමක් හැටියට ලබා ගන්න තියෙන එකම මාධ්‍ය තමයි චේතනාව. අරමුණක හිත හසුරන ආකාරය මත. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යංච චේතේති පකප්පේති ආරම්මන සමේතං විඥානසෙත්‍ති යංච න චේතේති පකප්පේති යංච අනුසේති ආරම්මන සමේතං විඥානසෙත්‍ති මේ අරමුණට හිතයිද කල්පනා කරයිද ඒත් විඥානයේ පිහිටනවා. යම් කිසි කෙනෙක් හිතුවේත් නැහැ කල්පනා කළෙත් නැහැ ඒ අනුසය වශයෙන් හෝ පැවතුනොත් අරමුණේ විඥානයේ පිහිටනවා. ඒකෙන් කියන්නේ සමහර විටක බුලක්, පුවක්, හෙප්පුව කියලා මේ වගේ ප්‍රඥප්තිය ඕනෙත් නැහැ. මේ පෙනෙන පැත්ත විපාකයි හිතන කියන කරන පැත්ත ඊට අයිති නැහැ. ඒක හිත පිළිබඳ වූවක්මයි කියන එක නොදන්නා කමින් බැලුවහම ඇති. මේ හිතේ පැත්ත අර පැත්තට සම්බන්ධ වෙලා. ඔකට කියනවා අජෝසාය චිත්ත. මට මතක් කරන්න ඕනේ ඔන්න ඔය විදිහටයි පෙනෙන ඇහෙන දෙයට අපි හිතන කියන දේ පෙනෙන ඇහෙන දෙයට බැඳලා බැඳලා කටයුතු කරන එක තමයි ජීවිතේ පුරාවටම කරන්නේ භවය කියන්නේ ඕක. මරණාසන්න මොහොතදී වෙන්නේ හිතින් කීම් කිරින් බැඳපු රූපයක් හෝ සද්දයක් හෝ සිහි වෙන එක විතරයි. තේරෙනවා. දැන් දුපින්තූරේ ඇහෙන් තේනවා. හොඳට නව අරහදී බුදුගුණ හිතෙන් කියනවා. කරනවා කුසල්. හැබැයි කියන එක මම හිතන එක නිරුද්ධයි. මරණසන්න මොහොතේ මේ රූපේ පේනවා මට. හැබැයි මේ රූපෙට මෙහෙම සද්ධාගෙන් හිතුවනේ කියන gati ටික එතකොට තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි පෙර ජීවිතේ කර්ම සකස් වෙලා දුක හදාගෙන අද මෙතෙන්ට එන්න උනේ අපිට එන්න පුළුවන් උනේ ආවේ. අදත් අපිට මේ පෙනෙන ඇහෙන දේට හිතින් කියින් කිරින් හොඳට හෝ නරකට බැඳෙත් කර්ම රැස් වෙනවා කියන්නේ මරණාසන්න මොහොතේ හොඳට හිතපු හෝ නරකට හිතපු ඇහින් දැකපු කනෙන් අහපු ශබ්දයක් හෝ රූපයක් හෝ ගන්ධයක් හෝ සිහිවේ කර්ම නිමිත්ත හැටියට. හැබැයි සිහි වෙනකොට මේ අරමුණ අරබයා හිත හැසිරලා තින්නේ හිතලා තින්නේ කියලා තියෙන කරලා තින්නේ මෙහෙමයි කියන ටික ඒකේ තියෙන්නේ. ඒට අනුව ප්‍රතිසන්දියගේ ඇති වෙලා මේ වගේම දුක හදනවා කියනක නවත්තන්න බෑ. අද අපි කර්මක්ෂය කරගන්නවා කියන්නේ නැත්තම් අනුපාද පරිනිර්වාණය කියන්නේ ස්පර්ශ ආයතන හයේ එක ආයතනයක්වත් උපාදාන කරන්නේ නැතුව චූටි දෙයක් තියෙන්නේ උපාදාන මේ ආයතන හයම උපාදාන නොකරනවා කියලා කියන්නේ මනෝ විතරක ටික හකුලවා ගන්න පුළුවන් නම් හිතන කියන කරන දේ පෙනෙන හෙන දෙයට බැඳෙන්නේ නැති විදිහට හිතුවොත් හිතන එක හිතත් එක්කම නිරුද්ධ වෙනවා දැන් මට ඕන දෙයක් හිතන්න පුළුවන් දැන් මම තාරකාවක් ඉර හඳ කියලා හිතුවොත් මේ හිතන සිද්ධිය බාහිර වස්තුවකට අයිති වෙන්නේ කොහොමද බලන්න. ඒක හිතින්ම නිරුද්ධයි. ඒ වගේ මම මෙතන ඉඳන් පුවක්, බුලක්, මල, කෝප්පේ කියලා හිතනවා. හිතන දේ එතනම නිරුද්ධයි. නමුත් අවිද්‍යාව ශනිකව අපි බාහිර රූප වලට ගැට ගහගන්න බියේකින්. එතකොට ඉබේම බාහිර මේ විදිහේ ලෝකයක් තියෙන දේවල් හැදෙනවා අපිට. එතකොට කර්ම සකස් වෙනවා. ඉතින් අපිට හිතන කියන කරන දේවල් හිත පිළිබඳ වූවයි හිත හිතත් සමග මේ ධර්ම නිරුද්ධයි කියන නුවණ ඇති කරගන්න පුළුවන් නම් අපේ ස්පර්ශ ආයතන හයෙන්ම මිදලා ඉන්නේ. එතකොට තමයි ditte ditta මතම් සුති සුත මතම් මුති මුත මතම් කියලා කියන්නේ පෙනෙන දේ ආරම්භය ඔබට යමක් හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ පෙනෙන දේ පෙනීමක් පමණයි කියන නුවණ ආවොත් පෙනෙන දේ පෙනීමක් පමණයි දිත්තේ දිත්තමත්තං කියන නුවණ එන්නේ ඒ ආරම්භය හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ හිතන කියන කරන දේවල් නව කර්ම ඒවා හිත පිළිබඳ වූවක්මයි පෙනෙන දේ පෙනීම මාත්‍රය කියලා මේ අන්ත දෙක දෙපැත්තකට ගියොත් එදාට කර්මක්ෂය මේ දැන් මම මේ මතක් කළේ ඵලයක් ගැන දර්ශනයක්. තේරෙන්නේ? හොඳට අහගන්න කියලා කිව්වේ ඔය දැන් මම ඵලයක් ගැන කතා කළේ. දර්ශනයක් ගැන. ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කිව්වේ. අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වේ. අවිද්‍යාව උපදවාගත්ත ජීවිතය කියලා කියන්නේ මෙන්න මෙහෙම තැනක් කියන එකයි කිව්වේ. ඕක ඕගලන්ට කරන්න බෑ කරන්න කිව්වෙත් නෑ මම. නමුත් මේ දර්ශනය මම මතක් කළේ කවදා හරි දවසක මේ සසරින් එතර වෙන්නේ මේ වගේ තැනකට අපේ මනස ගිය දවසටයි කියන්නේ. තේරෙනව නේද? දැන් උක තුල මොන විදිහට කරන්න පුළුවන්ද අපිට අද දවසේ කරන්න බෑ. මොකද පෙනෙන දේ පෙනීමක් පමණක් විතරයි හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක හිත පිළිබඳ වූවක්මයි පෙනෙන දෙයට අයිති නැහැ. පෙනෙන දෙයට බැඳුත් කර්ම රැස් වෙනවා කියලා අහගත්තත් බොහෝ කල්සිට හැවතෙන හුරුවක් තියෙනවා පෙනෙන දෙයට හිතන්න පුළුවන් අහන දෙයට හිතන්න පුළුවන් කියන හුරුවක් තියෙන නිසා ආශ්‍රව දෙවිලා නැති නිසා නතර වෙන්න ඉදීම හිතෙනවා එතකොට දැන් මම මේ කතා කළේ දර්ශනය රහතන් වහන්සේ කියලා කියන්නේ ඇස් ඉදිරි පිටට රූපේ එනවා ඒ ඒ කිසිම රූපකින් උන්වහන්සේගේ මනස කම්පා වෙන්නේ නැහැ කම්පා කරන්න බෑ. ඒ හැම අරමුණක්ම නොයලී විඳිනවා ඒ අරමුණේ විනාශයද දකිනවා. ඒක නැති වෙනකමද දකිනවා. ඒක එහෙම වෙන්නේ මේ වගේ නොයලී ඉන්න නිසා. කියන දර්ශනය මතක් කළා. හරි. දැන් අපි ඔතෙන්ට යන්න ක්‍රමයක් හදාගන්නයි ඕනේ. එතනයි ඊගාට වැඩගත්. මෙන්න මේ ටික මතක තියාගන්න ඕන. ওই ටිකට ඉස්සෙල්ලා මම කිව්වා වැඩිය මතක තියාගන්න ඕන හොඳින් අහන්න. දෙවෙනි ටික දර්ශනය මතක් කළා වඩාත් හොඳින් අහන්න. ඒකක්ක මතක තියාගන්න කිව්වේ නැහැ. මේ කියපුවා මතක තියා නොගත්තත් ඕගොල්ලෝ උතෙන්ට පැමිණෙනවා. දැන් මම මේ කියන ටික හොඳට මතක තියාගන්න ඕනේ. ඒක තමයි ඕගලන්ට කරන්න යම කම්ම වෙන්නේ. මේ සඳහා අපිට තියෙන්නේ එකම එක දොරටුවයි යන්න උපායයි. ඒ උපාය අපි හොඳට දක්ෂ වෙන්නට ඕනෙමයි. ඒකෙදි සීලේක තමන්ට පුළුවන් විදිහක පන්සිල් හරි ආජීවස්තමක සීලය හරි උපෝසත සීලයක හරි සීලයක පිළිතලා බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රී ආනාපාන සති ආදී නීවරණ ධර්ම දුරු වෙන සමත කමඨහනකින් හිත වඩ වඩ විදර්ශනා කත යුතුය. දැන් මම විදර්ශනා කරන හැටි කියලා දෙනවා. මේ කියලා දෙන ක්‍රමය අනිවාර්ය ඒකාන්තයෙන්ම ඕගොල්ලන්ගේ නිවනට පමුණුවනවාමයි. හරිද? ඒ හින්දා හොඳට මතක තබා ගන්න ඕනේ. හරිද මේ ටික අවශ්‍ය නම් මොකද එච්චරට ඒකේ වටිනාකමක් මම දන්නේ හින්දායි කියන්නේ මේ හරහ නොගොස් වෙන මේ මේ වගේ දර්ශනයකට යන්න තැනකුත් නැහැ හරි ඒ තමයි දැන් ඔබලන්ට පින්වතුන්ට මොන හරි දේවල් සිහි කරන්න පුළුවන්නේ අපි තුමු දරුවා සිහි කරනවා කියලා වෙනදට අපි කරන්නේ දරුවා කියලා සිහි වෙනකොට සිහි කරනකොට සිහි කරපු අරමුණ ඇත්ත වෙලා ඇත්ත වෙලා ඒක තුල සැප හෝ දුක ඇති වෙන හෝ ලෝභ ද්වේෂ මෝහ කියන කෙලෙස් ඇති වෙන විදිහට හෝ කටයුතු කරන එකයි වෙන්නේ. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොටම ඇත්තට ළමයා ඉස්කෝලේ ගිහිල්ලා ආවද දන්නේ තනියම දන්නේ ඉන්නේ මේ විදිහට දරුවා කියන එක ඇත්ත වෙලා ඊට ප්‍රතිඋත්තරයක් මොන හරි දෙනවනේ අපි වෙනද කරන්නේ මේකද දැන් අපි කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. වෙනස් දෙයක් කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට අරමුණත් එක්ක ඉස්සරහට යන්නේ කරන්නේ හොඳට සිහියෙන් දරුවා කියලා සිහි වෙනකොටම ඒක ඇත්ත වෙන්නේ ඉස්සෙල්ලා දරුවා කියලා මෙහෙම සිහි කරන්න පුළුවන්කම මෙහෙම දැනුමක් මට ඇති උනේ කොහොමද? දැන් ළමයා ගෙදර ළමයා ඉන්නවා කියලා සිහි කරනවා නම් Tamanට Tamanට සිහි කරන්න පුළුවන්කම ඇතිවෙච්ච ක්‍රමයක් තියෙන්න බෑ නේද? ආන් ඒක හොයාගෙන උඩු අතට යන එකයි කරන්නේ. දරුවා කියන කැප්ත වෙලා රාග දේශ මොහ ඇති වෙන්නේ ඉස්සෙල්ලා. ඔන්න හිතමතම ඕනනම් අපි දරුවා උසේ කරනකොට අපි උඩ අතට යනවා. උඩ අතට කියලා කියන්නේ දරුවා කියන එක ඇති වෙන්න. ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් හැදුණු සෙස්ලොන් නියද සම්මස්නහර කියන හොඳට බත් පාන් කව්පි මුංගට කියන කන බොන ආහාරයෙන් හැදුණු සෙස්ලොන් නියද සම්මස්නහර කියන කුණු කොටස් ටිකකින් යුක්ත රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට මේ මගේ දරුවා නේද කියලා හිතුවාම මේ හිතපු දරුවා නේද කියලා දරුවා කියලා හිතපු එකයි අර රූපේ දෙකම එකට එකතු කළා නේද මේ දැනුම ඇවිල්ලා තියෙන්නේ. ඔන්න හොඳට බලනකොට පිටිපස්සට ගිහිල්ලා දැන් මෙනෙහි නොකරන තාක් ඕගොල්ලන්ට බාහිර දරුවෙක් හිටිය දරුවෙක් ඉන්නවා කියලා හිත සිහි කරන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඒකයි විඥානයේ මායාවක් කියන්නේ. හැබැයි ඒ දැනගත් දරුවා කියලා දැනගන්න පුළුවන් සිහි කරන්න පුළුවන්කම විමසලා බලනකොට ඊට අදාළ භූමියක් නැහැ. කන බොන ආහාරයෙන් හැදෙන කුණුප කොටස් ටිකකින් යුතු රූපයක් ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙයි. ඒකට මේ මගේ දරුවා නේද කියලා හිතලා තියෙයි. එහෙම හිතන කමත් මේ රූපය දෙකම එකතු කරලා මේ මගේ දරුවා කියලා දැනගන්න තියෙයි. ඔන්න ඒ අරමුණ පෙන්වනවා. ඊට පස්සේ අපේ යාළුවෙක් සමන්ත කියලා සිහි කරුවා කියමුකෝ දැන් ඒ හැඩේ සමන්ත කියලා අපිට හොඳට සිහි කරගෙන වෙනදට හොඳට සැප දුක් විඳින්න පුළුවන්. නමුත් දැන් එහෙම නෙමෙයි. මේ සමන්ත කියන දැනුම මට ඇති වුණේ කොහොමද? ටිකක් වෙලා ආපස්සට ගියාම ඇස් ඉදිරිපිටට පෙනෙනව රූපයක් මොකද්ද? කෙස්ලොම් නියදත් සම්මස්නහර පටවේ කොටස්. පිත්තසෙම සරව ආපෝ කොටස්. දවන තවන දිරවන ස්වභාවයේ තේජෝ. හමන කුඹන හැකිලන ස්වභාවයේ වායෝ. කනබුන ආහාරයෙන් හැදපු සතර මහා ධාතු රූපයට සමන්ත කියලා හිතුවාම සමන්ත කියලා හිතපු කමත් ඒ රූපය දෙකම එකට එකතු කළා මේ දැනුම ඇති වෙලා ඒ රූපය සමන්ත කියලා. ආ විඥානේ නාම රූප පත්‍ය විඥාන. සමන්තය කියලා දැනගැනලා කැටි වෙලා තියෙයි. දැනගැනලා ඇති වෙලා තින්නේ කොහොමද? මේ නාමයයි මේ රූපයයි. මේ සමන්තය කියලා හිතපු කමයි මේ රූපය දෙක එකතු කරලා මේ සමන්තය කියලා දැනගැනලා කැටි වෙලා තියෙයි. එතකොට හොඳට යනකොට දැන් එහෙම කෙනෙක් නෑ නෙමෙයි එහෙම කෙනෙක් ඉඳලාද නෑ වෙනවා. දැන් නෑ කියලා බැලුවට වැඩන්නේ හිටියනේ කියන තැනකින් හරි තිබුණොත් කෙලස් කියනවා. දැන් අපිට තාත්තා නෑ අපි. නැති වුණාට බෑ හිටියනේ කියන තැනක ඉස්සර හිටියනේ අපි තාත්තා කියන තැනක හරි කියලා සියදෙනවා. නමුත් කවදාවත් හිටියෙත් නැත්තම් ඉන්නවත් නෙමෙයි නම් අනාගතෙට ඉඳින්නේත් නැත්තම් මට කියලා සියදෙන්න ගන්නත්. ඒ වගේ ඔන්න තමන්ගේ හිත දන්නවා හොඳට සිහි කළා මේ වෙලාවේදී සවිඥාන කර්මෝ ටික විතරක් ගන්න. ගෙවල් දුරල් යාන වාහන ඉද කඩන් වලට තාම අපේ හිත බැඳිලා කැමැත්ත තියෙනවා තමයි. කමක් නෑ. මේ සත්ත්ව පුද්ගල භාවයේ තියෙන කෙලෙස් ටික අඩු වෙනකොට අරවා ඉදීම අඩු වෙනවා. ඒ හින්දා ඒක සතිපට්ඨානේ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ රූපයක් පෙන්වනකොට සවිඥානික රූප ටිකෙන් ඔබට යන්නේ නැත්තේ වේදනාවක් වෙනකොට ආධ්‍යාත්මික ආයර වේදනාවක් වෙනෝනේ සත්පුද්ගල භාවයේ තුල තියෙන බැඳීම අයින් වෙනකොට ඔක්කොම අයින් වෙනවා. මම කියන තැන බැඳීම අයින් වෙනකොට මගේ මම කියන තැන බැඳීම නිසයි මගේ අම්මා තාත්තා දුව පුතා කියලා කොටුවක් හදාගෙන මට උපකාර පිණිස. ඒ අයටයි මටයි උපකාර පිණිස තමයි බාහිර භෞතික වස්තු තියෙන්නේ. අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ කියන ටිකේ දැම්මේවා බැඳීම අඩු වෙනකොට වස්තුන්ගේ තියෙන බැඳීම අඩු වෙනවා. මම කියන තැනක තියෙන බැඳීම අඩු වෙනකොට අනිත් දේවල් වල තියෙන එකත් අඩු ඔය විදිහටම මම කියලා අපිට සිහි කරන්න පුළුවන් නම් ඒ පැත්තට සිත යොමු කළ මේ රූපයත් කනබුන බත්පාන් කවුපු මුංගට කියන කනබුන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දත් හම්මස් මේ වගේ කුණු කොටස් ටිකක් තියෙන රූපේට මම කියලා හිත හැසිරෙවුවාම මම කියලා හිත හසුරපු කමත් මේ රූපය දෙකම නිසා මේ රූපේ මම කියලා දැනගැනලා කැටි වෙලා නේද? ඔන්න මම මේ රූපේ මම කියන දැනගැනලා ඇති උනේ මෙහෙමයි කියලා හොඳට පෙන්වනවා. ටික ටික පෙන්වනකොට පෙන්වන්න පෙන්වන්න මම කියලා කෙනෙක් ඉන්නවමයි කියලා රූපේ තුල තියෙන අවිද්‍යාව ගෙවෙනවා. මේ රූප අම්මමයි, මේ රූප දරුවමයි, මේ රූප යාළුවමයි කියන එක ගෙවෙනවා. දැනුමක් මංගාව තියෙනවා. දැනගැනලක් තියෙන හැබැයි දැනගැනලා තියලා තියෙන්නේ මෙහෙමයි. මේ නාමයයි මේ රූපයයි නාම රූප දෙක ප්‍රත්‍යනේ කියන එක බලන්න. එතකොට ඒකත් කරන්න ඕනේ මෙහෙම අපි කියමු ආනාපාන සති කමඨහන හෝ අසුභය හෝ මරණය හෝ කුමන හෝ කමඨහනකින් හිතේ හිතේ කතා කරන gati අඩු වෙන විදිහට හිතේ විසිරුණුකම අඩු වෙන විදිහට කමඨහනක් වඩනවා. අපි කියන ආනාපාන සති භාවනාව කරන හොඳට. ටිකක් කළා හිතාමතාම නතර කළා ඕගලන්ට දැනෙනවනේ බාහිර පුද්ගලයෝ සත්‍යෝ ඉන්නවා කියලා දැනෙනවා නම් දැනෙනවනේ අපිට. Tamange ජීවිතේට පරිබාහිර බාහිර පුද්ගලයෝ සත්‍යෝ ඉන්නවා කියලා දැනෙන දැනෙන ගොඩේ එක අරමුණක් සිහි කරලා ගන්න. එක එකක් සිහි කරලා ගන්න. අරගෙන ඒ රූපේ හොඳට බලනවා ධාතු වශයෙන් කුරුප කොට්ටාස වශයෙන් ආහාර ප්‍රත්‍යින් හැදුණු වශයෙන් එහෙම නැත්නම් ටීවී එකක වගේ වර්ණ මහ භූතයන්ගේ වර්ණ සටහනක් වශයෙන් ඔය ඔක්කොම ක්‍රම ඕනේ එක ක්‍රමයකට හොඳට බලලා ඉබඳු රූපයට මේ මේ ප්‍රඥප්තියෙන් හිත හැසිරෙව්වා දරුවා කියලා පුතා කියලා අම්මා කියලා නංගි කියලා මොකද හොඳට මතක තියාගන්න ඕනේ හිත හසුරන ආකාරය මත කෙලෙස ඇති අපි කියමු තරුණ දෙහළු ළමයෙක් අපි මේ මගේ නංගී කියලා හිත හසුරවනවා. කිසිම රාගදී අරමුණක් එන්නේ නැහැ. මේ මගේ අක්කා කියලා හිත හසුරවනවා. පිළිල සිද්ධිය. නමුත් අපි වෙනත් විදිහකට ගැහුණා මේ කෝ කියලා ගත්තොත් හිත හැසිරෙවොත් අපිට කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අරමුණක පිළීම මත නෙමෙයි හිත හසුරුවන ආකාරය මත කෙලෙස් ඇති වෙනවද කියන එක කියන්නේ. නේද? එතකොට ඒකයි මෙතන ප්‍රඥප්තිය වටින්නේ අපි ඇස් ඉදිරි පිටට ආපු රූපේ හොඳට පෙන්නලා ඒ රූපයට මෙන්න මේ විදිහට හිතුවා. මේ විදිහට කැමැත්තෙනුත් හිතුවා. ඊගාට විඥානයේ පිහිටන්නේ ප්‍රඥප්තිය ඕනේ මේ පේන අරමුණ හරි වටිනවනේ කියලා හිතුවාම මේ වටිනාකමයි මේ රූපය දෙක එකට එකතු කරලා වටිනා රූපයක් කියලා වටිනවා කියලා දැනගන්න. ඔයගලන්ට වටිනා වස්තු හම්බෙලා තින්නේ එහෙම. ඇත්ත ඉදිරි පිටට රූපයක් වෙනවා. මේවට තමයි රත්තරන් කියන්නේ මේකනම් පවුම් පහක් විතර බරයි. පවුමක් දැන් රුපියල් 60000ක්වත් වෙයි. හිතින් ගණන් බලනවා මේකට. ඊට පස්සේ මේ හිතපු වටිනාකමට හිතපු gati ටිකත් අර රූපය දෙකම එකතු කරලා ඕගොල්ලන්ට දැනගැනලක් ඇතිවේ මෙච්චර වටිනා වස්තුව. බාහිර තියෙන දේ අරඹ ගොඩාක් වටිනවා කියලා දැනුමක් ලැබිලා. මො කොහොමද එච්චර වටිනා දැනුමක් ආවේ තරහදියකට ගාලා තරහදිය ගිල්ලද අපි? එහෙම යවිලා තියෙනවා. එතකොට මේ මේ ආයතන හයේ නොඇල්ලී මිදෙන්න තියෙන එකම උපායෝක. දැනුමක් ආවහම දැනුම ඇත්ත කරගන්න නැතුව ආපස්සට යනවා. ඊට පස්සේ ඒකද කරන්නේ සවිඥානික අරමුණු වල අද අපිට මෙහෙම ඉන්නකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ ඉන්නකොට බාහිර ලෝක පැත්තේ සත්ව පුද්ගල භාවයට තව අය ඉන්නවා කියලා දැනෙන දැනුමක් තියෙනවනේ දැනුම් කොටුවක් තියෙනවනේ ඒකෙන් එකක් දෙකක් උදුරලා ගත්තා රූපය හොඳට බැලුවා එබඳු රූපයට මේ මේ ප්‍රත්‍යක්යෙන් හිත ඇහැරුවා එතකොට ඒ රූපය ඇස් ඉදිරියට තියාගෙන මේකනම් මා හොඳ නැති කෙනෙක් මෙහෙම මෙහෙම දේවල් කළා තිනවා කියලා ද්වේෂ සහගතව හැතිරුවාම ඒ හිත හසුරපු කමයි අර පෙනෙන දේ එකට එකතු කරලා නරක කෙනෙක් කියලා විතර දැනුමක් ඇවිල්ලා ඇති. හැම වෙලාවෙම පෙනෙන වස්තුව පෙනෙන පැත්තේ හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් හැටි උනේ හොඳට හිතන දේ එකට බැඳපු නරකට හිතන දේ ඒකට බැඳපු වටිනාකමට හිතපු දේ ඒකට බැඳපු රාග ස්වභාවයට හිතපු දේ ඒකට බැඳපු ආකාරය මතයි. තේරෙනව නේද? අන්න ඒ මේ විඥානේ දැන් අපිට හොඳ අය සිහි කරන්න පුළුවන් නරක අය සිහි කරන්න පුළුවන් වටිනා දේ සිහි කරන්න පුළුවන් නොවටිනා දේ සිහි කරන්න පුළුවන්. හැබැයි හොඳට සිහි කරන්න නරකට සිහි කරන්න වටිනාකමට නොවටිනාකමට සිහි කරන්න පුළුවන්කම හැදුනේ කොහොමද කියලා පෙන්වුවේ නැත්තම් අපි හිතන්නේ ඇත්තටම හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා හොඳ අය ඉන්නවා නරක අය ඉන්නවා කියලාමයි හිතන්නේ අපිට. මම කියන එක තේරෙනවද දන්නේ දැන් අපිට ලෝකෙ දිහා බැලුවහම ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මනසට හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා වටිනා දේවල් තියෙනවා නොවටිනා දේවල් තියෙනවා කියලා දැනුමක් තියෙනවානේ. හරි. දැන් ඒ දැනුම තමයි විඥානය අපේ. දැන් අපි දන්නවා අපිට මෙහෙම දැනුමක් තියුනේ කොහොමද කියලා. ඒ තමයි එතකොට එහෙම හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවා මොකද්ද? ඇස් ඉදිරි පිටට වස්තු තියාගෙන හිත හසුරන හසුරන ආකාරයට ඒ වස්තුව ඒ හිතේ හැසිරීමෙන් දැනගෙන කියන උත්තරේ එනකොට ඉබේම ඉබේම හිත හසුරන හසුරන ආකාරයට දැනගන්න මිසක වටිනා හෝ නොවටිනා හෝ හොඳ හෝ නරක හෝ රූපවල තිබුණ නැහැ ඒක මෙහෙම උනේ මෙහෙමයි කියන උත්තරයක් ඒකම ඔබට එහා පැත්තට බාහිර ආයතනයට නොයන්න දිත්තේ දිත්ත මතන් කරන තැනට ඔබ ඉබේ નિરાයාසයෙන් අරගෙන යයි මම මේ කියන ටික ගොඩාක් වටින දෙයක් ඔබට තේරෙනවා නම් එතකොට මේ විදිහට අරමුණු කීපයක් හිතනවා. හිතනකොට ඔබේ සමාධි ගතිය ආඩුයි. ආයෙත් හිතනකම නතර කළා ආයෙත් සති නිමිත්තට හොඳට හිත තියලා ආනාපාන සතිය හෝ මෛත්‍රී භාවනා හෝ සමතකමටන ආයෙත් ටිකක් වඩනවා. ටිකක් වඩලා ආයෙත් නතර කරනවා. නතර කළා ආපහු බාහිර සත්පුද්ගල භාවයට තියෙන අරමුණු එහෙම නැත්නම් හොඳට නරකට කියන අරමුණ උනත් කමන්නේ. හරිද? හිතනවා. හිතලා ආයෙත් වඩනවා. උපමාවක් කම්මල් කරුවේ යකඩයක් අරගෙන ගිනිගොඩට දාලා මයින්හම ඇදලා හොද්දට ලාඹ දැල්ලේ පාට රත් වෙන්න රත් කළා ගිනියම් කළා අඩුවෙන් අල්ලලා කිනේලේ උඩ තියලා පාරවල් දෙකයි තුනයි ගහන්නේ නිවෙනවා. ඒක එහා ගැහුව හැකියි. ගැහුවට ගහන තරමට යකඩ දැලෙන්නේ මහන්තිය විතර. එයා මොකද කරන්නේ ආපහු අරගෙන ආයෙ කෝල් දාලා රත් කරනවා. රත් කළා හොඳට තියුරු වුණාම ආයෙ කිනිහුරොඩ තියලා පාරවල් දෙක තුනක් ගහනකොට නිවෙනවා. ඒ වගේ ආනාපාන සති කමඨාන හොඳට නැත්නම් සමත කමඨාන හොඳට හිත ගලවන නීවරණ ධර්ම අඩුයි. අන්න ආයුධ යකඩ කැල්ල ගිනිහන් වුණා වගේ ඔන්න අරමුණ දෙකක් පුද්ගල භාවයේට වටිනාකම තියෙනවා කියලා බාහිර තියෙනවා කියලා දැනෙන අරමුණක් දෙක විදර්ශනා කර. පාරක් දෙකක් ගහනකොට අඩු වෙනවා වගේ අරමුණක් දෙකක් විදර්ශනා කරන සමාධිගතේ ටග්ගලා වෙනවා. තවත් මෙනෙහි කෙරුව හැකි. එතකොට එක්සයිස් මැෂින් එකක් උඩ දුවනවා වගේ එකම තැන. මෙනෙහි කළාට කළාට කෙලස් ගෙවෙන වෙහෙස විතරයි. ඒ හින්දා හිතන එක නතර කරලා ආයෙත් අර කමටහන වඩනවා. කමටහන වැඩුවම දැන් ආයෙත් කෝවේදාලා ටිකක් කරත් වගේ ආයෙත් පාරවල් දෙකක් තුනක් ගහන්න පුළුවන්. ආයත් පුද්ගල භාවයට වටිනාකමට බාහිර තියනවා කියලා දැනෙන දේවල් මෙනෙහි කරලා ආපසට යනවා. මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියන එකකින් ගිහිල්ලා අර විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ආයත් නතර කරලා ආයත් හිත වඩනවා. මේ වගේ සමත විදර්ශනා යුගනද්දව. කම සමත කමනාවෙන් හිත වඩනවා නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කර කර හිත වඩනවා. මේ විදිහට කරනකොට ඕගොල්ලන්ගේ සමාධියත් එන්නෙන් තීව්‍ර වෙනවා නීවරණ ධර්මයන්ගෙන් තොර ඒ වගේම මේ ලෝකෙ කිසිවකත් නොයැලෙන නොගැටෙන මනසක් ඕගලන්ට ඉබේම හැදෙනවා ටිකක් දුර යනකොට ඕගොල්ලෝ දන්නවා ඉබේම එක තැනකට එනවා බාහිර ස්පර්ශ ආයතන හය ශුන්‍යතාවයක්මයි තිබිලා තියෙන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි රන් රිදී මුතුමැණික් ආදී වටිනා දේවත් ඒ වගේම නරක ජරා නොවටින දේවත් ඒ තුල තිබිලා නැහැ දෙනෙන ඇහෙන දේට වටිනා නොවටිනා කමින් බලපු චේතනා ගැට ගහපු කම නිසාමයි මේබඳු දැනුමක් ඇතිවලා තියෙන්නේ කියලා ලෝකයේ ඇති වෙච්ච හැටි ඕගලන් තේරෙයි. ඒ කියන්නේ ලෝකය කියලා කියන්නේ අද ඔබට හොඳ මිනිස්සුયો නරක මිනිස්සු හොඳ දේවල් නරක දේවල් බොහෝ වටිනා දේ බොහෝ නොවටිනා දේ ඇති බවට හම්බ වෙනවා ඔබේ මනසට තේරෙනවා බාහිර මෙහෙම මෙහෙම දේවල් මෙහෙම මෙහෙමයි ඉන්නවා කියලා ඔක ලෝකේ ඔය ලෝක සමුදය ඔය ලෝකයේ ඇතිවෙච්ච හැටි ඔබට පෙනෙයි විඥාන නාම රූප සලආතර පස්ස වේදනා කියලා කියන්නේ පෙනෙන දේ ඇස් ඉදිරිපිටට මෙහෙම පෙනෙන දෙයක් ආවා තණ්හා උපාදාන කියන එකෙන් කිව්වේ හොඳ විදිහට නරක විදිහට කැමැත්ත ඇති වෙන විදිහට අර අකමැත්ත ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට ඒකට හිත හැසිරෙව්වා භවය කියලා කියන්නේ දෙන්නේ දේ හොඳයි දෙන්නේ දේ හොඳ නැහැ ඈ අර වස්තුව වටිනවා ඒක වටින්නේ නැහැ කියලා දැනුම් සම්භාරයක් ගොඩ නැගිලා ලෝකේ බවපච්චා ජාති දැන් හොඳය සිහි වෙනවා නරකය සිහි වෙනවා කැමති දේවල් සිහි වෙනවා අකමැති දේවල් සිහි වෙනවා ජාතිපච්චා ජරා මරණ හොඳ දේ නැතිවීමෙන් දුක නරක දේ ලැබීමෙන් දුක දැන් ඉතින් දුක් වෙදී නමුත් ඔය සියලු දුක් එකකටවත් මරණ පස්සේ මේ ජීවිතේම ඕගලන්ට ඉඩ නැහැ මෙන්න මේ ක්‍රමයේ උපාය කරගන්න මෙතනින් පොඩ්ඩක් පිටිපස්සට යන්න ඒ කියන්නේ සිහි වෙන සිහි වෙන දේ ඇත්ත කරගෙන වෙනදට හිතේ හිතේ ගණන් බලනවා වෙනුවට හිතට මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියන එක බලන්න. හැබැයි මම මුලින් මතක් කළා මේ දර්ශනය දැකලා මේ දර්ශන ජීවිතය කරගෙන තමයි එදා පටාචාර්ලා වගේ අහිංසක අම්මලා කිසා ගෝතනීලා වගේ අහිංසක අම්මලා රාජ්‍යමාල වගේ අය සුවපත් උනේ. ඒ සුවපත් උනේ නිකන් නෙමෙයි තිස්ස තෙරුන් වහන්සේ, චක්කුපල තෙරුන් වහන්සේ, පීතමල්ල තෙරුන් වහන්සේ, නිලක්ක තෙරුන් වහන්සේ වගේ අතිශය වීරියක් වඩලා. ඉතින් අපේ ජීවිත සුවපත් වෙනවා නම් අර වගේම වීරියක් ඇති කරගන්නම තමයි අපේ ජීවිත සුවපත් කරගන්න වෙන්නේ. ඉතින් මේ ධර්මය මම මේ කියලා දුන්නු ටික ඕගොල්ලන්ට යම් පමණක හෝ උත්සාහවත් වෙන්න පුළුවන් වුණොත් ඕගොල්ලන්ට තේරෙයි මේ තුල මොනතරම් ස්වකහාත බවක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ කිව්වටවත් දේශනා කරපු මම කියනවටවත් මේ ඕගොල්ලන්ට මුතරේ ඒකාන්ත මේ ජීවිතේ දුක නිවෙනවා කියලා. ඉතින් අද දවසේදී මම මේ කියලා දුන්නු දහම් පරයය මෙතන ඉන්න පිරිසටත් මේ ශ්‍රවණය කරන සමස්ත ලෝකවාසීන්ටත් මේ ජීවිතේම අවිද්‍යාව නැමැති අන්ධකාරය නැති කළ විද්‍යාලෝකයේ උපදවාගෙන මේ ජීවිතයේදීම හැම දිනාටම නිවීම මිදීම හදාගන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අපි පින් අනුමෝදන් කටයුතු තැන්වලට පින් අනුමෝදන් කරමු විශේෂයෙන්ම ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ කිවල් දොරවලට ආරක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහිතෝ ශාසන මාම් කුෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංගේ පිරිසුර වඩා වර්ධනය කරගන්න දිව්‍ය පත්‍ර බෝධිකින් උතුම් වෙන සනසෙත්වා ඒ වගේම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම දෙවියන්ගේ ආරක්ෂාව දුනේ පින් උතුම් කරේ නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝධයන්තු සුවම් පදං එවැගේම අවිද්‍යා අන්ධකාරය දුරු කළා ප්‍රඥා ලෝකේ උපදවාගෙන මේ ජීවිතයෙන් නිවීම මිදීම හදා ගැනීම සඳහා වූ මේ දහම් පරයායට දේශනා කරනකොට ඒ දේශනාව සඳහා බොහෝම සත්භාවයෙන් සහ සම්බන්ධ වෙන කල්යාණ මිත්‍ර දෙපිරිසක් සිටි අපි ඒ මුලින්ම මතක් කළොත් විහෙරගොඩ වැල්ලම් පිටියේ පදිංචි එම්.ඒ. සුමනාවති මෑණියන්ගේ දූදරු පිරිසක් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුමිත් කුලරත්න මහත්මයා ලතා කුලරත්න මහත්මයා ඇතුළු දරුවන් සිදනා වන කවින්ද දේවක පුතුණුවන් නිලංක රන්දන පුතුණුවන් ඒ වගේම තුසිකා රන්දියේ දියණියනුත් ඒ වගේම ගීතා දසිල්ලා මෙතිනිය ඒ වගේම තුමගේ ස්වාමි පුරුෂයා කියන ඒ සියලුම සත්පුරුෂ පින්වතුන්ගේ දේශනාවේ දායකත්වයේ දරනවා ඒ වගේම ඒ අයගේ බලාපොරොත්තු රාශියක් ඒ තමයි සුමිත් කුලරත්න මහත්මයාගේ නැසී ගිය පියාණන් වන මාතලේ විසු එඩ්වින් මහතා සහ එම මැතිණියටත් ඒ වගේම ඔහුගේ නැසී ගිය රාජමල්ලිටත් ඒ වගේම ලතා පුවරත්න මෙතිණියගේ දෙමව්පියන් වෙන දොඩම් දුව කුමාරකම් දී වාසය කළ නැසී ගිය WMS වර්ණසූරිය මහතාට සහායම මෙතිණියටත් ඒ වගේම ඇගේ නැසී ගිය සහෝදරයා වෙන සුනිල් වර්ණසූරිය සහ හදිසියේ නැසී ගිය ඔහුගේ තරුණ පුතුරන් වන සුලංග වර්ණසූරියටත් පින් අනුමෝදන් කිරීම ඒ වගේම අපේ විහෙරගොඩ පින්වතුන්ගේ නමිනසි කාල යාත්‍රා කළා වූ වික්ටර් පෙරේරා පියා විලියම් සිඤ්ඤෝ සීයා ඒ වගේම ඇලන් පෙරේරා සීයා ඒ වගේම රම්බණ්ඩා සීයා ඒ වගේම හෙලේනා හාමි ආච්චි ලිලිනෝනා ආච්චි එලිසා හාමි ආච්චි රොබට් පෙරේරා පියා කරුණාවති මව සරත් චන්ද්‍රසිරි ආර්යසේන දසිල්වා නිහාල්, ඩේවිඩ්, කමලා ඇතුළු සංසාරගත යහලේ සියලුම මියගේ ඥාතින් සිහිපත් කරනවා. ඒ වගේම තව ඒ පින්වතුන්ගේ බලාපොරොත්තුමේ ප්‍රාර්ථනාවක් තියෙයි අපවත් වූ වදාළ ගෞරවනීය අපගේ ධර්මගම කුසල ධම්මනායක හිම්පන්මන් වහන්සේට ඒ වගේම සෝම ස්වාමින් වහන්සේට පානදුරේ අරියදම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වූ වදාළෝ සියලුම දෙනාටත් සිං අනුමෝදන් කරනවා. ඒ වගේම මතක් කරන්නට ඕනේ ලැබුණු ආරණ සෙනසන සංචිතේ ප්‍රධාන අනුශාසක අපේ මහකොළ නන්දරතන ස්වාමින් වහන්සේගේ ඒ වගේම අපේ සද්දත්මචාරින් වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ රාත්‍රියේදී අභව ප්‍රාර්ථනා ඒ නන්දරතන ස්වාමීන් වහන්සේගේ අභාව ප්‍රාප්ත වන පියා අවුරුදු 76ක් ආයු වළඳා HWC uh, විජේසේන ඒ ආදරණීය පියාණන් මේ මොහොතදී අපි සිහිපත් කරනවා දෙකෙරසේම වර්ග પરම්පරාගත නිහගේ ඥාතින් අපි මොහොතේ සිහිපත් කරනවා ඒ ආයු විතරක් නෙමෙයි මේ සමස්ත ලෝකවාසී සියලු දෙනාගේ නිහගේ ඥාතින් සිහිපත් කළා මේ දේශනා විජන්ත වෙච්ච සියලු කුසලයන් ඒ සියලු දෙනාට අපි අනුමෝදන් කරනවා අනුමෝදන් විත්වා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම අපේ විහෙරකොඩ වැලම් පිටියේ පදිංචි පිරිසගේ සුමනාවති මෑණියන්ගේ උපන් දිනය නිමිති කරගෙන ඇයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය දේශන දේශකයන් වහන්සේටත් ධර්ම දේශනාවට සහභාගී වෙච්ච සියලු දෙනාටත් ඒ පින්වතුන් සෙත් ප්‍රාර්ථනා කරන ගමන් ඒ විදිහටම පවුලේ සියලු දෙනාටත් දේශනා කරන සමස්ත ලෝකවාසී රටවාසී සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරන්නේ කියලා මෙල්බන් නුවර පිරිස ප්‍රාර්ථනා කරනවා. ඒ සත් ප්‍රාර්ථනා පිළිතලා මේ සින්ව සියලුම දිනාටත් ඒ දෙපිරිසේ සිටින සියලුම දිනාටත් පවුල්වල සියලු දිනාටත් මේ පින්ව සියලු දිනාටත් ඒ වගේම බෞද්ධයා නාලිකාවේ වර්තමාන කටයුතු කරන අපේ ගෝරලන්දි වසජාන මායපාණන් වහන්සේ ඇතුළු අපගේ රෝහණ කරුතර මහත්මයා ඇතුළු මේ සියලුම කාර්ය මණ්ඩලයටත් මේ සමස්ත සියලුම දිනාටත් මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය ඇතිවීමෙන් ප්‍රාර්ථනීය වූජිකේ මුතු නිවන සැනසෙන්ට මේ සියලු කුසල් හැම දිනාට මුතු නිවන් පිණිස පාරමී වේවා කියලා ආශිර්වාද කරනවා හොඳයි එහෙනම් හැම දිනම වන්දනා කරගන්නට වාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ ස්කම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සාදු සාදු සාදු ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදී ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබ අපහත මඟ දෙසූ කුසල බලයෙන් ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍යපාද මාන්කරවල සුදස්සන ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු